මම හඳුරන්නේ මගේ දෙවෙනි ප්‍රශ්නේ හඳුරන්නේ ඔබ වහන්සේ ධර්මදේශනාදී ප්‍රකාශ කරා මට මට මට තේරිච්ච විදියට අර යම් කිසි කෙනෙකුට මොකක් හරි දෙයක් සිද්ධ වුණොත් අපි කියමු මොකක් හරි අනර්ථයක් වුණොත් ඒක කාගෙන් හරි පුද්ගලයකින් සිදු වුණා සිදු වෙන සිදුනහම එයා ඒක දකින විදියයි එහෙම නැත්නම් ස්වභාව ධර්මයෙන් මොකක් හරි වුණොත් එයා ඒක අතහැරලා දානවා නැත්තම් කාගේ හරි අතින් වුණොත් ඒක දැඩිව නිකන් අර වෛරයක් ඇති කරගන්නවා ඒ වගේ. ඒක ඒක එහෙම ඒ කියන්නේ මොකක් හරි වෙන්නේ හාමුදුරනේ අපි නිකන් අර වැරදිකාරයෙක් හොයනවා වගේ මොකක් හරි සිද්ධ වුණාම අපිට නිශ්චිත වැරදි ඒ කියන්නේ මිනිස්සෙක් හරි සත්වෙක් හරි හොයන වගේ දෙයක් නේද වෙන්නේ එතනදී හාමුදුරනේ. අර ඇත්තටම මේ සක්කාය දිට්ඨිය නිසාම තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒ කියන්නේ අපිට තියෙනවා මේ විඥානයේ සහිත වූ තැනක කෙනෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා එයා තමයි මේ වැඩේ කරන්නේ වගේ අපි තුල සක්කාය දිට්ඨිය තියෙනවා ඒ සක්කාය දිට්ඨිය තුලින් තමයි අපි ලෝකෙ දිහා බලන්නේ ඒ වරද දිහා අපට ආපු පීඩාව දිහා අපි බලන්නේ සක්කාය මට තමයි මේ පීඩාව මම තමයි දැන් මේකෙන් දුක් විඳින්නේ අර මිනිහා තමයි මේක කළේ. අන්න එහෙම අර සත්ව පුද්ගල වශයෙන් සක්කාය දිට්ඨියක අපි ගන්නවා. හැබැයි අර ගම් වතුරෙන් මුහුද කොට ගැලීමෙන් අවුයෙන් වැස්සෙන් පින්නෙන් ඒබඳු දේවල් වලින් සිද්ධ වෙනකොට ඒකත් අපට රිදෙනවා තමයි. අපට එතනදි ගැටුමක් ඇති වෙනවා. හැබැයි ඒ ගැටුම ගැටුමේදී අපට අර සක්කාය දිට්ඨියට අහු වෙන කොටසක් නැහැ එතන. එතන සත්වයක් කියලා මේ අහවලා තමයි මේක කළේ කියලා ගන්න විදිහක් නැහැ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් දැන් ඊබඳු තැන්වල සමහර වෙලාවට අපි සත්වයක් අල්ලගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් මේ මේ අමනුෂ්‍ය බලපෑමක් තමයි මේ ඉන්නේ. කවුරු හරි හුනියම් කරලා තමයි මෙහෙම වෙන්නේ. එහෙම හරි දකින්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් දෙවියෝ තමයි ලෝකේ මැව්වේ කියලා අපි හිතාගෙන ඉන්නවා. එතනින් එහාට දෙවියත් එක්කලා ගැටුමක් ඇති කරගන්නවා. මේ ඇයිද මේ විදිහට මේ ලෝකයට විනාශය කරන්නේ ඒ විදිහට අපිට පුළුවන් හැම තැනකදීම අපිට අපි ඒකට සත්‍ය සංකල්පයක් ආරෝපණය කරලා සක්කාය දිට්ඨියෙන් බලන්න තමයි අපි බහුලව පෙළඹෙන්නේ. එහෙම මොකක්වත් අපට අල්ලගන්න පුද්ගල සංඥාවක් නැතිනම් තමයි ඉතින් කරන්න දෙයක් නැහැ මේක මේ මේ ස්වභාවයනේ කියලා අපි ඒක ටිකක් දරා ගන්න උත්සාහ කරනවා. ඉතින් දැන් එතන එතනදිත් අපිට පේනවා සබාධහමෙන් සිද්ධ වුණත් පීඩාව පුද්ගලයෙන් වුණත් පීඩාව දැන් අපිට මේ මනසේ උස් පහත් වීමට පාදක වෙන්නේ පීඩාව නෙමෙයි අපි ඒක ගැන හිතන විදිය. කියන්නේ වගේ අපිට මේ හැම ගුණයක්ම දියුණු කිරීමේදී අපි කල්පනා කරන විදිහ තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. එහෙම අපේ අන්තරණේ ඔබ වහන්සේගේ පිළිතුරු දෙකටම බොහොම පිං තෙරුවන් සරණයි අන්තරණේ. තෙරුවන් සරණයි.